අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ කාලසටහනේ හැටියට ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන විදිහට අපි ඊෂාගෙන් ඉල්ලා සිටිමු පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ඇවිදිනවා යන්න මෙනෙහි කරමින්ද සිත පිට නොයවාම ගමන් කළ හැක. අවසානයේ දැස වැසී යාමට ආසන්න වූ විට එය නවතා දමා පරයන්ක භාවනාවට යමි. පරයන්ක භාවනාව මූල මූලකමඨහන් ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කෙලෙමි. අද දින ඊයේ දිනට වඩා වෙනස්කම් සිදු විය. ඒවා එකම පර්යංකයක සිටින විටදීනෝ පර්යංක භාවනා කිහිපයකම ඌ ඒවා නිසා පහත පරිදි විස්තර කරමි. උදෑසනම ආස්වාද ප්‍රසවාස ගැන බලා සිටීමේදී පෙර දින වාගේම එය නොතේරී ගියේය. සිවුම්මි එනොතේරී ගියේය. ඔබ වහන්සේ කී පරිදි ආයාස නොකර එදෙස බලා සිටීමි. ටික වේලාවකින් අභ්‍යන්තරයේ දැනීම් ඇති වෙන්නට පටන් ගැනින. නාඩි වැටීමේ හඬ හෘදය ගැහෙන ආකාරය දැනීමත් උදරයේ යම් යම් ශබ්ද දැසෙන්නට විය. ඊළඟ වාරයේදී බොහෝ වේලාවක් සසනිය නොදැනි නින්දත් නොනින්දත් අතර සිටිනවා වැනි සිටීමටත් ප්‍රභාෂර කහ හෝ කොළපාට ආලෝකයන් මුහුණට එල්ල වූවක් මෙන් පෙනෙන්නට විය. ඒ සමගම දැසට උණුසුමක් දැනෙන්නටද විය. ටික වේලාවක් පැවති නැති විය. හිත ප්‍රබෝධමත්ය. සතුට ඇතිවේ. පාවෙන්නක් මෙන් දැනේ. සිවුම්ම සිතුවිලිද ඇතිවන බව හැඟේ. ඊළඟ පර්යංකයට වාඩු විටත් ආලෝකයේ එලෙසම පැමිණියත් ටික වේලාවකින්ම නැතිවිය. එවිට ඇති වෙලා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා යයි සිතිනි. අහසේ වලාකුළුමින් ඉන්පසු දිස්විය. මෙලෙස සිටීම හොඳයි. gedara යන්න බෑ ලෙස පරයන්කෙන් නැගිටීමෙන් නැගිටීමෙන් පසුව සිටිනි. හැමදාම වාර්තාලි වීම හොඳ නැද්ද? අන් අයට ඉඩ නොදී හැමදාම වාර්තා ලියුම අකුසලයක් වේවිද? gedara ගිය පසු භාවනාවට වාඩි වුවත් මෙලෙස සාර්ථක නොවේ. තවදුරටත් භාවනාව වැඩි යුතු බවක් හොඳින් දියුණු කරගත හැකි බවත් මෙය අකුසලයෙන් මිදෙන ක්‍රමයෙන් නිවනට ළඟා කරගත හැකි බවත් ප්‍රත්‍යක්ෂ විය. නැවත නැවත පැමිණිය යුතු බව වැටහිණි. ඒ සඳහා මඟ පෙන් වූ ගෞරවනීය සාමීන් වහන්සේ ඇතුළු සියලුම සාමීන් වහන්සේලාට චිරජීවනය නිදුක් නිරෝගී බවත් නිවන් සුවයත් අත්වේවයි පතමි. ඉතින් මේ විදිහට පාර පෙන්වුවාට පස්සේ හිත ක්‍රමසහ විදි හොයාගන්න. ඒකට අය කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. හිතේ හැම කෙනාගේම හැකියාවක් තියෙනවා. යන්න ඕනේ තන තියෙනවා. දන්නවා යනවා. අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා බුදුරජාණන්සේ දේශනා කරා. දැන් අපි ඉන්නේ යායුතු මග දන්නේ නැතුව ඒකට ප්‍රයත්න කරන්නේ. යායුතු මග දන්නවනම් එතෙන් යනවා. යන්න ඕන තැන දන්නවා ඉතින් යනවා. ඉතින් අන්න එකට අනුග්‍රහ කරන හැටි Tamange සාමාන්‍ය බුද්ධිය යොදවන්න. අපිට අවශ්‍ය කරලා තියෙන මෙහෙම හැකියාවක් තියෙනවා කියලා පෙන්වන දෙන එක විතරයි. ඊට පස්සේ හිත ඒකට ක්‍රමසහවිදි සල්සා ගනිවි. කායිමත් බලාපොරොත්තු වෙන්න එපා. ඒකට තනක් වෙලාවක් කලාවක් ඉරියව්වක් නැහැ. ඕනකම පෙන්ලා දෙන්න විතරයි ඕනකම තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවට සහ මෙම ආරණ්‍යයට නවකේ සක්මන් භාවනාවේදී පයේ ක්‍රියාකාරීත්වය සහ ශරීරයේ චලනයන් දෙස මා හොඳින් බලා සිටිනවා. සමහර වෙලාවට ඇස් අඩවන් වෙලා මම හීනයක් උඩ ඇවිදිනවා වගේ දැනෙනවා. නිතරම මම අර පේන සැකිල්ල සහ ඡේදනය කළ සිරුරත් සමග සම්බදතාවය පවත්වනවා. මනසින් මම බොහෝ කැමැත්තෙන් සිටින අත්තල්ලන් ඇවිදීම මා මෙම සිරුර සිරුරු දෙක හා මනසින් කර බලනවා. මීට කලින් සිට ලස්සන පුද්ගලයෙක් දැක්කොත් මම මූණ බලන් ලස්සනයි කියලා හිතන ගමන්ම මේකට යටින් තියෙන කෙනාගේ ඇටකටුනේ කියලා හිතන්න හුරු වෙලා හිටියා. මේ සිරුරු දෙකම අපි වගේ අයගෙනේ. අපි වගේ අපිට වඩා ලස්සන අය වෙන්න ඇති. අර ඡේදනය කළ සිරුර පැහැදිලිව පේනවා. දැන් කවුද මේ අත්තන් අත්තල්ලයි යන්නේ? කවුද මේවට අයිතියක් තියෙන්නේ? මට නිතරම එහෙම හිතෙනවා. ඇටසැකිල්ල මා සක්මන් කරද්දී මා අසලින්ම තියන් ඇවිදවන් යනවා. මම මනසින්. මමත් ඒ සැකිල්ලත් අතර මොකද්ද වෙනස නිතරම මට හිතෙනවා. ගරු සාමින් වහන්සේ ගැටලුව මේකයි. මෙච්චර මෙහෙම හිතුවත් අපි එළියට ගියාම සමහර ඒවට හිත බැඳෙනවනේ. හිතෙන් කයෙන් දෙකෙන්ම අපි බැඳෙන්නේ తాවකාලිකව නේ. දින 10ක භාවනා වැඩසටහන් වලට මා දෙවරක් සම්බන්ධ වුණා. භාවනා මධ්‍යස්ථානයක. භාවනා කරද්දී නම් හැඟීම් දැනෙනවා අඩුයි. රාගික පැත්ත. ඒ වෙනුවට ශාරීරියේ වෙනස්කම් නම් ක්‍රියාකාරීත්වයේ සිදුවෙනවා. පෙර භාවනා මධ්‍යස්ථානයේදී ආනාපාන සතිය විපස්සනා වඩද්දී මට එකම වතාවයි මගේ කම්බුලක් දියවි හැරී යනවාක් මෙන් දැනුනේ. මට ඒක එපා වෙලා තිබ්බේ. මට හිතුණා මොකද්ද අඩුවක්. අවසන් වතාවට කියලා හිතන් තමා මම ආරණ්‍යයට ආවේ. මේ මගේ අවසන් භාවනාව. මම ආයේ මේවට ඉන්නේ නෑ කියලා හිතන් තමා මම ආවේ. ස්වාමින් වහන්සේ මා ආ පළමු ගමනේදී ඔබ වහන්සේ මුණ ගැසීම වාසනාවක් කොට සලකනවා. පෙර භාවනා මධ්‍යස්ථානවලදී මාලද අධ්‍යක්ීම් හා ගැටලු මෙහි සඳහන් කරන්නේ නැහැ. ඊයේ දේශනාව මට බොහෝ වැදගත්. පෙරයිදත් එහෙමයි. මේ දේශනා දෙකම හරියට මගේ හිත දැනගෙන මට දේශනා කළා වගේ හිතුණා. හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩක් කියුණා. ඉතින් මේ වෑයම් සියල්ල ඔබ වහන්සේට සහ අපි හැමෝටමත් නිර්වාණාභෝධයේ පිණිස ඉවහල් වේවා. සාදු සාදු සාදු. හොඳයි. පියනෝ ඊගාවකට. තුන ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව දැන් මාහට සක්මන් භාවනාව දැන් මාහට සක්මන් භාවනාව පාදයේ නවනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී ලෙස ඇඟිලි තුඩු බිම යදී එපා වෙන බවද, එසවෙන බවද උකුලේ පටන් ඇඟිලි තුඩු දක්වා පාද චලනය වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළ හැකි අතර සිත වෙනතකට නොයවා සක්මන කෙරීම සිත රඳවාගත හැකි වේ. මෙයට අමතරව ගරුතර සාමීන් වහන්ස මා නිරීක්ෂණය කළ දෙයක් නම් පාදයේ තබන විට පාදයේද පොළවද පටවි ගතිය සහිත බවද තරමක් වේලා ගමන් කරන විට දහඩිය දැමීම හේතු කරගෙන ආපෝ ගතිය සහිත බවද උණුසුම් ප්‍රශ්වාසයේ පිටවන විට තේජෝ ධාතුව ක්‍රියාත්මක වී ඇති බවද මා ගමන් ගන්නා විට මාගේ ප්‍රශ්වාස වාතය සාමාන්‍ය වාතයට මුසු වන බවද සාමාන්‍ය වාතය මා ආශ්වාසය ලෙස ගන්නා බවද හැඟේ. පරිසරයේ සෑම දෙයක්ම හා සමානව මාගේ සිරුරද එම ගතියෙන් යුක්ත වන බවද මාගේ යයි මට අයිති කරගත හැකි දෙයක් මාසතු නැතයිද හැඟේ. මෙහි දොසක් ඇතොත් සමාවා යෙදෙමි. ඔබ වහන්සේට මෙවන් ශාසනික සේවාවක් කිරීමට නිදුක් නිරෝගීව සසනබරේ බැබලීමට හැකි වේවා. මේ වගේ දේ නැවත් නැවත හිතවදින විදිහට පරියංක සක්මන පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට හිතම විනිශ්චය කරනවා. ඒක බලෙන් පවන්න යන්න එපා. හිතට නිරීක්ෂණය දෙන්න, පේන්න අරින්න. එතකොට හිත විසින් ගත යුතු නිගමනය ගනීවි නිරීක්ෂණය අනුව. හතරවෙනි ප්‍රශ්නය අතිගෞරවනීය සාමින් වහන්ස මෙම භාවනා වැඩසටහන මුල් දිනේනට වඩා මේ වන විට පරියංක භාවනාවේ දියුණුවක් වුණ බව දැනේ. මේ වන විට විනාඩි 40ක් පමණ මා මෙතන සිටිනවා යන සිතුවිල්ල පහසියෙන් සතිය පිහිටවීමට හැකි වී ඇත. ශරීරයේ දැඩි අපහසුතා, මාංශ පේශි දැඩි ගතිය ඔබවා යාමට බොහෝ විට හැකි වී ඇති නිසා බොහෝ ලෙස සතුටු වෙමි. මා අද්දුටු සිතුවිලි කිහිපයක් මෙලෙස ගොනු කරමි. පෙරේදා දින රාත්‍රියේදී පරයන්කේ සිටන එක් විටක එක්වරම මගේ කය ශරීරයෙන් ගැලවී යාමට උත්සාහ දරන බව එක විටම දැනිනි. ඒ නිින්ද යාමේදී දැනෙන හිරවීමේ ස්වභාවයට වඩා දැඩි එක විටම සිදු වුණ ෂොක් එකක් වැනි හැඟීමක් විය. එයට ශරීරයෙන් ගැලවී යාමට නොදී නැවත ශරීරයට සම්බන්ධ කරගන්නා වැනි සටනක් කිරීමට සිදුවිය. තවත් අවස්ථාවක් වනුයේ මෙතෙක් ඇති වූ සිතුවිලි වලට වඩා පරයන්කේදී පුද්ගල රූප දෙමව්පියෝ නෑයින් නිතරම සතියට බාධා කිරීමයි. එවිට ඒවා දිගේ ඇදී යාමට සිත ගියත් එක විටම මනසින් පිටත් වීම පිටත රූප මැවුණු බවත් යම් සියුම් පටලයකින් මා වර්තමානයේ සිටින පරියන්කයට සම්බන්ධ වන බවත් එම නිසාම සතියට දැනින්නේ අරමුණට ප්‍රසස්තර රූපයක් සිද්ධියක් හට ගැනී ඇති බවත්ය. මේ සිද්ධියට සමාන්තරව තවත් සමසිතුවිල්ලක්ද එක විටම ඇති වී මා වර්තමාන අරමුණට සතිය නැවත යොමු කළ යුතු බවත් එයට නැඹුරුව ඒ දෙස බැලිය යුතු බවත් මතක් කර දෙයි. පරයන්කේදී මා අද්දුරු තවත් කරුණක් නම් දරුණු සිතුවිලි දාමයක් සිහියට නැගීමයි. එම සිතුවිලිවලදී මා රණ්ඩු සරුවල් වන හැටි මිනී මරණ හෝ ආයුධ වලින් හෝ අතතිව දෙමව්පියන්ට පහර දෙන බව අද්දුටිමි. එම සිතුවිලි තුලද සතිමත් පිණි. එයින් මිදී නැවත මුල් අරමුණට ආවෙමි. ඒවා නැවත එක සැරයක් මතුවිනේ. නැවත මුල් අරමුණට ආවෙමි. එම සිතුවිලි යට ගිය බවක් දැනේ. එම සිතුවිලි තුල යම් ලෙසකින් පිටත වී මා බලා සිටියා වැනි හැඟීමක් නැවත වාර්තා කරන්නට සියයට නැගී ගැනීමේදී උනාදයි සිතේ. ගරුතර ස්වාමීන් වහන්ස පරයන්කේදී කායානුපස්සන හා වේදනානුපස්සනා தත්ත්වයන් පසු කරමින් ඇති බව දැනුනි. එහෙත් ඉදිරියට ලෑස්තිය යුත්තේ කෙසේදයි මා ඉහතලද එකිනෙකාට වෙනස් අවස්ථාවන් ආශ්‍රයෙන් ඔබ වහන්සේගෙන් කමටහන් යදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී මේ ආත්ම භාවයේදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා. සතර සතිපට්ඨාන මේක වැඩ තමයි වැඩෙන්නේ. ඒක මේ ආහන කායන වසනා කරලා වේදනාවට පස්සට යනවා. වේදනාවට පස්සේ ඒ මොකක්වත් නැහැ. නිකන් තේ 14ක් හේතු කරලා හදපු කඹයක් වගේ. කොහෙන් ඇල්ලුවත් හතරම අහුවෙනවා. අපේ පැත්තට හැදිලා තියෙන කොයි එකද දන්නේ නැහැ. ඒ නිසා ඕව ගැන මොකොත් බලන්න යන්න එපා. ඔය දිගට කරන්න, දිගට කරනකොට චිත්තානුපසනාව තමයි කියන්නේ. ඒකෙදිත් හිත පිට ගියයි කියලා දැනගත්තට පස්සේ කලබල වෙන්නේ නැතුව පිට ගිය හිතේ ඉන්න බලන්න ටිකක් සතියේ ආපහු ගණ්ඩ දඟලන්නේ නැතුව මේක තැනක තියෙනවා මම ඒ හිතවිලිත් එක්ක හිටියයි කියලා. ඒකට ඕකේ තියෙන බයත් යනවා. පිටි ගිහිල්ලා කමන්නේ නැහැ. ඌට ඕනවට නෙගිලා තියෙන්නේ. ගණ්ඩ ඕන නම් පුළුවන් ගන්න නැහැ. ඔබ හිටපන් ඔතන හිටපන් කියලා ඉන්න ගියාම ඒකෙන් එන බයත් නැති වෙනවා අපට. හිත පිට ගියා කියන බයත් නැහැ. පිට ගියත් ඉන්න බව දන්නවා. මේ හිටියත් ඉන්න බව දන්නවා. ආන්නේ විදිහට මේ අසත්‍යත් සතියත් දෙක අතර මහා වෙනසක් නොපෙනෙන්න නොදකින්න නොවෙන්න යන්නේකට යnderලා බලන්නේ. ඒ දක්ෂකම තියෙන හොඳටම සතිය තියෙන කෙනාට තමයි. අනිත් එක්කන කලබල වෙලා පශ්චාත්තාප වෙලා හිත පිට ගියා කියලා ඉසාද බඳගෙන අඬාගෙන ආයෙ ගණ්ඩ හදනවා. එම්නේ ගියේකට එහෙම ඉඳලින්ද. ඔතෙන්ද ගියාට පස්සේ එහෙම කියන්න ඕනේ. මුලින් මුලින් කියන්න යන්න හොඳ නැහැ. ගියාට පස්සේ පිට ගිහිලා තියෙන තැන ඉඳලින්ද හිත. ඒකට ඔතන තියෙන බයත් සිලිලාරත් නැති වෙලා මේ හිත ස්වභාව ධර්මයටම පටිච්චසමුපාදයටම යන්න ඇති. එන්න ඈතට බලන්නේ. එතකොට Tamanට තේරෙයි ඔය ඉතුරු සතිපට්ඨාන ටිකත් වැඩෙනවා කියලා. පස්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මම අද උදේ 4යි කාලට පමණ සක්මන ආරම්භ කළෙමි. පාදවලට ලනුපැදුරේ ගොරෝසු බව සහ උණුසුම දැනිනි. ටයිල් පොළවේ සිසිලස දැනිනි. පළමුවෙන් විලුඹ බිම ස්පර්ශ වන බව දැනිනි. මේ සියලු දැනීම් වඩා හොඳින් දැනුනේ වම් පාදයට බවද දැනුනි. බොහෝ වේලාවක් සතියෙන් ගත කළෙමි. පරයන්ක භාවනාව පරයන්කේ හොඳින් වාඩි වී කයට සිත යොමු කළෙමි. හදවතේ ගැස්ම පළමුව දැනිනි. ටික වේලාවකින් සිහිල් සුලන් රැල්ලක් නාසයට ඇති වූ බවත් උණුසුම්ම පිට වූ බවත් දැනිනි. පය භාගයක් පමණ ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනී නොදැනී ගියේය. ඒ දෙසම සතියෙන් සිටින විට නැවතත් ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනිනි. ටික වේලාවකින් සිත අරමුණෙන් බැහැර විය. නොයෙකුත් සිතවිලි සමග බොහෝ වේලා ගත විය. මා සිටින්නේ අරමුණෙන් බැහැරව බව දැනුණු වහාම අරමුණට සිත යෙදුවෙමි. ශාරීරික අපහසුතා කෙතෙක් තිබුණද පරයන්කේදී ඒ කිසිවකින් බාධා නොවිනි. වරින් වර සිත පිට යන්නේ සිතුවිලි නිසාමය. මේ ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක පිට පිට ගියයි කියලා තියෙනවා පිට යන්නේ ගොඩක් රට. හිතවිලි වගේ දේවල් කියලා තියෙනවා පිට ගිය බව දැනගෙන ආපහු ගන්න පුළුවන්කම අත්දකලා තියෙනවා. ඉතින් ඒකෝට ඒ විස්තර ඔක්කොම දන්නවනම් ඒ පිට අර ඉස්සලකට කිව්ව කනට කිව්වා වගේ හිත පිට ගියයි කියලා ගණන් ගන්න එපා. හිතේලියට ගියයි කියලා ගණන් ගන්න එපා. යන්නයි. ඔය මයිනා කියන සතා ඇති කරාට කූඩුවේ ඇරියට ඌ එළියට ගියාට මොකුත් කරන්නේ නැහැ. ඌට ආය කණ්ඩ වෙනකොට නාන්න වෙනකොට කූඩුවට එනවා. ගිරව එහෙම කරන්නේ නැහැ. ගිරවත ඇරියොත් ගියා. කවාලාවිලඳ ಜಾති ඇති කළත් රන් කූඩු වේ ගිරවා ධම්මාලා යණ්ඩ යාවි රැව් දිදීයේ ලබන සේවාන සපතාය ඌ යනවා එචා තමන්ගේ හිත මයිනෙක් කරගන්න ඉරෙක් කරන්නේ නැතුව ඌ ඩෙලියර නැහැ ඌ ගිහිල්ලා පණුවේ දෙකනේ කවුරන් කාලා කපුටෙක් කෙනෙකුට දූවගෙන යනවා කූඩුවට ඔය දෙකටම යන්න දුන්නොත් තමයි මම කියන්නේ විපස්සනාව හරියන්නේ තමන්ට විශ්වාස නම් යන්න දෙන්න මොකද ප්‍රශ්නේ මේ මෙතෙන් ආවට පස්සේ මම ඉස්සෙල්ලා කරලා කිව්වා මුලින් ඒව කරන්න යන්න එපා. යන්න අරින්න මට හිතවිලි එනවා මම දන්නවා යන්න අරින්න. ඒකට ඒකට යෑමේ තියෙන අර කෙලසන ගතිය නපුර දැනගෙන යන්න අරපහම එන්නේ නැහැ. එimhe කරන්න බැරි තමයි විශ්වාස නැහැ. සද්ධාව නැහැ. සතිය ගැන සති බලයක් වෙලා නැහැ තාම. සති බලයක් වෙන්න නම් කවල්ලා විලඳ જાති කියලා ගිරව දාගන්න ඇතුළට මයින් ඇරලා දාන්න එළියට. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත සංසුන්ව ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලා සිටමින් සාර්ථකව ක්‍රියාව සිදුවෙද්දී මනසේ වඩාත් බලවත් වූ සිතවිල්ලක් ආවිට එයත් එය වෙනත් සිතවිලි මෙන් ගණන් නොගෙන සිටීමට අපහසු වේ. ඒ ඔස්සේ සිතවිලි පරම්පරාවක් පැමිණි විට භාවනාවේ අරමුණ මගහැරී යාමට ඉඩ ඇත. එවන් විටකදී භාවනාවේ මූලික අරමුණේ සිත බැඳ ගන්න කල යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. බලවත් වන සිතුවිල්ල යහපත් තත්ත්වයට ගැනීමට කුමක් කළ යුතුද? මෙම වැඩමුළුවේ අවසානයේට ළඟා වෙද්දී ඔබ වහන්සේ කරන්නා වූ සේවය ගන්නා වූ වෑයම පුදුමේල වෙන සුළු බවද පවසමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව ලැබේවා. ඔය කියනකොට ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා Tamanට හිත පිට ගියොත් අකුසලයක් වෙයි කියලා බයක්, චකිතයක්, සැකයක් තියෙනවා නම් ආපහු ගන්න ආරමුණට. නෑ කොයි එකට ගියත් මම හිතලා නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඌ ගෙවණවකටම යන්නේ කියලා සැකයක් නැත්නම් ශ්‍රද්ධාව තියෙනවනේ යන්නයි. ඉතින් අපව ගන්න ගත්තොත් මෙයා ඔලොමල වෙනවා. නෑ නෑ උඹට ඕනම් ඵලයක්. ගියාට පස්සේ ඔය කියන නපුර නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩේදී ලෑස්ති වෙලා යන්න. ඒක ධර්මානුකූල ක්‍රමයකට ඒක සිද්ධ වෙන්නේ. පටිච්ච සමුප්පාදේ හැටියට හැම එකටම හිත යන්නේ ඒ ඒ චරිතවල ඒ වෙලාවට ඒ දේවල් වලට හිත යන්නේ. ඒ හිත යන දේ අනුව හිතා ගන්න පුළුවන් මගේ චරිතේ. මං අසවල් ಜಾති කෙනෙක් කියලා නිසා ඒකෙන් ආපහු ගණ්ඩ හදන්න නගලන්නේ නැතුව කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා බලාගන්න. අරක එන තාලෙන් බලන්න ඕනේ. මේක යන්නේ කොහෙද කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. එන්නේ ඉස්සලම ගහලා බෑ. ඒක කරනවා එතෙන් එනකන්. දැන් මෙතෙන් ආවට පස්සේ කණ්ඩායනවා. කණ්ඩ ඇරිනවා බලනකොට ඒකට තියෙනවා එහෙම දඟලන්නේ නැහැ. සර්වඥාන්සේ දේශනා කරන ගෝයන් කපන්න ඉස්සලා කෙතේ තනකොළ කවන හරක් නැහැ. හැම වෙලාවෙම ගොපල්ලා කෙතෙන් ඈතට එලවනවා. මොකද නැත්නම් අර නිල් කෙත කෑවොත් එහෙම ගුටි ගන්න වෙනවනේ. කෙත අස්සන්නේ නෙළුවට පස්සේ නිසි නිින්ද ගන්න දෙන්න කියනවා. ඉතින් ඒ නිසා කෙත නෙලනකම් හරක කෙතට පයින්න හදනවා. අස්සන්නේ නෙළුවට පස්සේ තමයි නිදහසක් හම්බ වෙනවනේ. ඒක ෆ්ලූට් එකක් ගහගෙන පිදුරු මඩුවටලා ඉන්න උඹට ඕන තැන කාපන්. වනාතේ කන්නේ වනාතේ කාපන්, කුබුර කන්නේ කුබුර කාපන්, නියර කන්නේ නියර කාපන් කියලා අන්නේ වගේ අපිට එනවා වෙලාවක් අස්සන්නේ නෙලපු කෙතක හරක් රැන බලනවා වගේ යන්න ආරින්න. හත්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව සිත වෙනතකට යාම වැළැක්වීමට ශ්වසන වාර ගණන් කිරීමට පටන් ගත්ෙමි වාර 100ක් දක්වා ගණන් කර ඒ අතහැර නැවත නැවතත් හුස්ම ගැන අවධානය යොමු කළෙමි බාහිර සිතුවිල් වලට සිත යානුදී හුස්ම දෙස බලා සිටීමි ටික වේලාවකින් හුස්ම අඩුවන බවක් හැඟුණා සැහැල්ලු බවක් හැඟුණා. නමුත් යම් තැනකට යානොදී හිර වෙන ස්වභාවයක් දැනුණා. කිහිප වරක් මෙතනම හිර වුණා. පසුව පරයන්ක භාවනාව නවත්තා සක්මන් භාවනාව පටන් ගත්තා. විනාඩි 15කට පසු නැවත පරයන්ක භාවනාව පටන් ගත්තා. වෙනදාට වඩා ඉක්මනින්ම හුස්ම රැල්ල ඉහළ පහළ යාම තේරෙන්නට පටන් ගත්තා. උදරයේ පිම්බීම හා හැකිලීමට වඩා හුස්ම රැල්ල ගැන අවධානය යොදීම පහසු වුණා. නමුත් හුස්ම අතරමඟ නතර වී යමක එරෙමින් පවතින බවක් වැටහුණා. බාහිර බලවේග ශබ්ද ආදී ඇසුනේ නැත. ඒත් එතනින් එහාට හුස්ම රැල්ල ගැන අවධානය නැතුව ගියා. ස්වාමින් වහන්සේ මාහට අනුකම්පාවෙන් උපදෙස් ලබා දුන මැනවි. වහන්සේට මාර්ගඵල අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. කියන්නේ අර කාමේ සම්පූර්ණ කාම ලෝකයේ ප්‍රතිස්ථාපනය කරන්න කාම විනෝඩ ආනපනේ අල්ලනවා හුස්ම රැල්ල. ඊපස්සේ ඉබේම හුස්ම රැල්ල යනවා. හුස්ම රැල්ල හුස්ම රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. ඒ කියන්නේ ඒක නොදෙනී යනවා, අඳුර ගන්න බැරුව යනවා. ඉතින් ඒකත් අයින් වුණාට පස්සේ මේ සංසාරේ දුක කියන එක පෙළෙන ගතිය, හිර වෙන ගතිය, එරෙන ගතිය ඔය මොන කරදරයක් නැතත් ඒක තියෙනවා. අපි දන්නේ මේක මගේ අකුසලයකට උනේ, පාපෙට සිද්ධ උනේ, අසතියට සිදුනේ නැහැ. ඔක්කොම තයින් කරන්න පුළුවන්. අයින් කරලා බැලුවොත් දුකයි. ඒක අපි හිතන්නේ අපි හිතන්නේ එතන ගියාට පස්සේ පා වෙන ගතියක් එනවා ඇති දිවි ලෝකේ ගියා වගේ වැටෙයි නේද වැටෙන්නේ දුක පෙළෙනවා තවනවා එරෙනවා ඒතර හොඳට කියන්න පුළුවන් ඒක අකුසලයකටත් නෙවෙයි අසතියටත් නෙවෙයි මේ තියෙන ලෝකේ දේවල් අයින් කරත් මේක දිගටම පිළිවක් තියෙනවා ඒක බාහිරගත්ත දවසේ ඔය අනිත් පැත්තේ එළිය තියෙන දුකත් බාහිර ගන්න එක විතරයි කරන්න ඕන ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න ඉතින් භාවනා කරනකොට අනම්මනම් ප්‍රාර්ථනා කරන කිව්වොත් ප්‍රාර්ථනා සුන් වෙනවා මේකේ පෙන්නන පෙරණ ගතියක් තවන ගතියක් විපරිණාම ගතියක් සංකත ගතියක්. ඒක දකින්න අපි ලෑස්ති නෑ. අපි හිතන පැන්ඩෝර් ගැහුවොත් මේක නැති වෙයි. එහෙම නැත්නම් මේ කාටර කියලා තෙල් ටිකක් ගාව ගත්තොත් හරියයි. මන්ත්‍රයක් ජප කරුවොත් හරියයි. පිරිත් නූලක් ගැට ගැහුවොත් හරියයි. අප නූලක් දැම්මොත් හරියයි. මොන જાති කෙරුවා සංසාරේ දුකයි. හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. දුක කියා ඇවිද නැති වැඩක් තියෙනවද? වැඩක් නැහැ. අඩුවටම ගිහිල්ලා බලන්න. ඔය ලෝකේ කරන්න තියෙන තුප්පහයි වැඩ ඔක්කොම අයින් කරලා බලන්න ඒත් දුකයි. ඕක කියන්න එපා කාටවත්. කියන්නේ කො අනික් කට්ටියගේ මේ කාට හරි මට හොරි තියෙනවා. මම මම තව කෙනෙකුට හොරි තියෙන ළඟට ගියාට පස්සේ එයා සොරි කියයි. ඉතින් වැඩක් තියෙනයි. එයාටත් හොරි මටත් හොරි. ඒ සොරි කිව්වයි වැඩක් නැහැ. ඔබ කියන්නේ නැතුව කාගෙන හිටපන් බපු පොල් තෙල් වතුට්ටියක් ගාගෙන ඉවසපන් පපුව කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒසොල සම්පප්පලාපත් නැහැ. කියාපෑමකුත් නැහැ. සංසාරේ දුකයි. ඒ නිසා හුදුවට යන්න ඉහිර වෙන ගතියට එනකොට, එරෙන ගතියට එනකොට මේක තමයි මං ඊළඟට කාපු පරිප්පුව. මනුස්ස ලෝකේ කියන්නේ ඕක. කොයි ලෝකේ ගියත් ඔච්චරයි. හැබැයි කරදරයක් නැහැ. එහෙම මේ මාරාන්තික දුකක්වත් මොකක්වත් නැහැ. අර කිඹුල කන ඉවසන්න බෑ කොහිල කටු වෙන එක තමයි ඉවසන්න බෑ. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නය පින්වත් සාමීන් වහන්ස මම පළමුවරටම දින හතරක භාවනාවකට භාවනාවක් කළා එක්මි. සක්මන් භාවනාව පාදයේ ඔසවන විට ඔසවන බවද ඉදිරියට යවන විට යවන බවද තබන විට තබන බවද හොඳින් මෙනෙහි කෙලෙමි. මහපට ඇඟිල්ල පොළවේ නිවත්තන හැටි, විලුඹ පොළවේ ගැටෙන හැටි, වම් පාදයේ එසවෙන විට දකුණු පාදයට සිරුරේ බර දැනෙන හැටි, එලෙසම වම් පාදයට සිරුරේ බර දැනෙන හැටි මේ සියල්ල හොඳින් අත්දැකෙමි. මෙසේ සක්මන් මළුවේ වාර 4-5ක් ඇවිදීමට හැකිවිය. සිත වෙන අරමුණු වලට ගියේ නැත. ආධුනිකයෙක් ලෙස මේ මට මහත් සතුටකි. ඒත් පරයන්ක භාවනාවේදී මට දැන් මෙතන මම දැන් මෙතන ලෙසයි සිතා පහසුවෙන් වාඩි විය. වාඩි වෙන අරමුණ පමණක්ට පමණක් සිත යොදමින් සිටි අතර සිරුර ලිහිල් විය. නමුත් ආනාපානයට අනුව සිත උඩුකයට නැංගුවත් හුස්ම රැල්ල ගැටෙන තැනක් නොතේරේ. එවිට හිත රික්තයක් ලෙස පවතින අතර එය මට දැනේ. හිස් බව එවිට හිත වෙනත් අරමුණකට යොමු වේ. එනම් සිරුරේ ලිහිල් බව නැති වී යයි. නැවත මා ඇස්සර පරම ආකාරයටම මම දැන් මෙතන ලෙස භාවනාව ආරම්භමි. තැන්පත් වූ සිත දිගටම පවත්වා ගන්නේ කෙසේද යන්න මාහට අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. මෙය මා භාවනා කරන ආකාරයේ වැරැද්දක්ද නැත්නම් පෙර කළ පාපයක්ද? නැත්නම් එය සකස් කළ හැකි දෙයක්ද යන්න වචන ගැන වචන කීපයක් කියා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ ඇති කරගත්ත සමාධිය නිත්‍ය කරගන්නයි හදන්නේ. නමුත් විපස්සනා ගන්නේ අනිච්ඡං. ඇති සමාධියත් කැඩෙනවා. කැඩුණට ආය හැදෙනවා. ඉතින් ඕකට මේ අනිච්ච සංඥාවෙන් කියලා භාවනා කරනවා අරමුණත් අනිච්ඡං. ඇති වෙන සමාධියත් අනිච්ඡං. අන්න ඒකට මේ නිත්‍ය කරන්න ගිහිල්ලා තමයි මේ කැරගෙන ලෝකේ නතර කරන්න හදනවා අපි. නතර කරන්න බෑ. ඉතින් ඒකට පිළියම් අනේ මගේ කර්මයක්ද මේක? භාවනා ක්‍රමේ වැරද්දක්ද නැත්නම් ඇත්තටම නතර කරන්න පුළුවන්කමක් තියනවද කියලා නතර කරන්න බෑ. ඔගේ නිත්‍ය නැති බව බාර ගන්න. බාර ගන්න බැන්න කියන අඩු ගානෙම සංඥාවක් ගන්න. අනිච්ච සංඥාව. ඉතින් අනිච්ච සංඥාව තමයි ඕකට දෙන්න තියෙන උත්තරය. ඕක තමයි ස්වභාවය. ඕක බාර ගන්න තරමට යනකම් ඕකම පේන්න අරින්න. ඕකට සාදරව යන්න භාවනාවට. 11 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව තුළද පරයන්ක භාවනාව තුළද එදිනෙදා ගත කරන ජීවිතය තුළද රාග නැති ද්වේෂ නැති මෝහ නැති අදුක්ඛම සුඛය තුල සතිමත් වේ. එවිට කම්මැලි බව, නීරස බව, පාළු බවද අත්දකින අතර මගසලකුණු ලෙස හඳුනා ගනිමින් ඒ තුලද සතිමත් වෙමි. ඥාතීන් සම්බන්ධ විතර්ක ඇතිවීම බහුලව සිදුවේ. අනුන්ට දයාව කරුණාව දැක්වීමට ගොස් ඒ වැරදි ලෙස තීරුම් ගන්නා අයගෙන් බැනුම් දසමි. මේ සිදුවීම් මායාගේ ගැට බව අවබෝධ කොටගෙන සිනහවෙන් මුහුණ දෙමි. මගේ පින මම දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේයි දන්නේ. මගේ කුසල් මම දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේයි දන්නේ. මෙතන් සිට මම මග මම දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේමයි මට මග කියා දෙන්නේ. මේ ගුරුකට ගනිමින් ඉදිරියට යන්න. මේ එක් භාවනා වැඩසටහනකදී ඔබ වහන්සේගෙන් මාලද කමඨහන් උපදෙසයි. ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ ගුරු කොට ගනිමින් සතිය වඩමි. මම දැන් මෙතන බව නිසකයි, ප්‍රත්‍යක්ෂයි. මම මේ බව දනිමි. නොදන්නා බවද දනිමි. හිත සසලවන අවස්ථා අඩුයි. නිසල බව සැලසීම වැඩි. සසල බව නිසල බව තුලද එදිනදාගත කරන සෑම මොහොතකම ඇතිවන හොඳ නරක දෙකටම සමසිතින් මුහුද දෙමින් නොබියව ජීවත් වෙමි. මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සියයයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒ විලම්භ සිටි සිය දන්නවා. ඒකට තමයි බුදුහාමුදුරෝ කියන්නේ. ඒකට තමයි ධර්මය කියන්නේ. ඒකට තමයි සංඝයා කියන්නේ. ඒක තමයි අනාගතේ වෙන්නේ. ඒක විතරක් අදහන්න. අනිත් ඒවා ඔක්කොම පිට යනව මායාවක වැඩනේ තක తీරුකම කියලා හිතාගන්න. මායාව ගහන්නේ තක తీරුවන්න විතරයි. හිත පිට පැන්නොත් ගන්න. ඒ නිසා මේ පිට යන එකට කෙලිම මායාවේ කවුන්ට් කරනව දාන්නේ නැතුව මාත් මගෙත් මෝඩකම තියෙනවා. මාත් තකතිරුයි ඔය වදින්නේ තකතිරුණ අනේක හොඳයි මැරෙන්න ඉස්සලා ඔය වදින එක දැනගන්න පුළුවන් එතකොට කියලා සතියම අදාගෙන ඉදිරියට යන්න එතකොට ඒකෙන් මේ ඕපනයික කියන ගතියෙන් අපි උපනයනය කරනවා අපි මෙහෙවනවා ධර්මය අනුව හරිම සුන්දරයි ඒ ගමන ඉතින් නිසා ලියලා තියෙන ධර්මයේ හැටියට බලනකොට සතිය ලැබිලා තියෙනවනම් ඒකටම ඒක ජයසිරි මංගලම් කියලා ආවඩායි බෝන් කියලා සත්‍යෙම පිහිට බාධාර ගන්න ඒකත් ඉසරණේම සරණ ලැබේ 12 ප්‍රශ්නය පරයන්ක භාවනාව අවසරයි සාමීන් වහන්ස සියුම් හුස්ම රැලි වලින් ඇරඹී ආනාපානයේ ඉක්මනින් ගෙවන් වී වෙන් කරගත නොහැකිව ක්‍රියාවලියක් පවණක් බවට පත්විය. ඉන්පසු සැනකින් අනිමිත්ත ස්වභාවයට totally death බවට පත්විය. එවිට සිදු වුණේ කුමක්දයි නොදැනී නැවත එන්නේ කමටහන් අරමුණට. එවිට හිස කඩා වැටී තිබේ. මේ බොහෝ විට සිදුවන්නේ මෙවන් නේවාසික වැඩමුළුවලදී බව ප්‍රකාශ කළත් දැන් නිතර නිවසේදී භාවනා කරන විටත් සිදුවේ. මෙසේ අවදියටත් අනිමිත්තටත් මාරු වෙමින් සිට අනිමිත්ත தත්ත්වයේම වූ අලුපැහැ අඳුරු ස්වභාවයේ සමාධි தත්ත්වයට පත් වී එවිට හිස කඩා වැටීම එසවීම ඊටමත් සියුම් වූ දැනෙන නොදැනෙන මට්ටමින් විය. වෙනත් දැනීම් හෝ සිතුවිලි නොමැත. පසුව අලු පැහැවන් අඳුරු සමාධියේ සිට එක්වරම ඉර පෑවුවාසේ ප්‍රභාෂර තත්ත්වයකට පත්විය. වැක්කරමින් තිබූ කය ඉබේම ඍජු වී හරිබරි ගැහි පට්ටල් විය. කාය චිත්ත පස්සද්ධියක් ඇතිවිය. මොන මොනවාදෝ සිටිවිලි පැමිණ ගියත් ඒවා හඳුනා ගැනීමක් නොවිය. එන්න එන්න මේ ප්‍රභාෂර බවට කාවදින බවක් දැනුනි. සිටිවිලි නැත. සත්පුද්ගල භාවයක්ද නැත. පෙර කී අනිමිත්ත සමාධි තත්ත්වයේ මෙන් නොව ඉන්නා බවත් මැරිලා නැති බවත් දැනේ. සංඥා සංස්කාර වලින් තොර පිරිසුදු ප්‍රභාෂර බවකි. පසුව ඉබේම ඉහළින් පහළට බසින්නාසේ ගැස්සීමක් සහිතව බාහිරයට පැමිණියේය. ආයතන හයෙන් අරමුණු නැතුව තනි වූ විඥානයත් චිත්තාංගයත් ක්‍රියාත්මක වන විට ආයතන ගොඩ නැගෙන සැටිත් මින් මනාව වැටහින ඔබ වහන්සේ පවසන පරිදි චිත්‍රය ඇඳි කැන්වස් එක මේයි වැටහි. සක්මන් භාවනාවේදී gedaraදර හා රැකියා කටයුතු වල යෙදෙන විටත් ඉඳ හිට මේ தත්ත්වය ඇතිවේ. දෛනික කටයුතු වලදී මෙසේ වූ විට දින කිහිපයක වැඩ හෝ කිහිප දෙනෙකුගේ වැඩපවා කායික මානසික වෙහෙසකින් තොරව කළ හැකිය. මහා මුහුදේ මැද ස්තරයේසේ එවන් අවස්ථාවල සිතත් නිශ්චලය. කලබලකාරී පරිසරයක හෝ පිරිස් මැදයේ වද තනිව සිටන විටදී වද මේ හුදකලා චිත්ත ස්වභාවයට ඉබේපත් වේ. දවසේ වැඩි හරියක් අනෙකුත් වේලාවන් වල සිතේ අසතිමත් බවට සතිමත් වේ. ඇතුළත කතාව උපේක්ෂා සහගතව දැකිය හැකිය. එවිට දෙපස රාග දේශ සකස් වෙන සැටි වැටෙහි. මේ කෙලෙස් සැටගන්නා සැටි පෙනෙන නිසා ඉහත දැක් වූ Nirodhe පිළිබඳ අගයක් ආඩම්බරයක් නොවේ. නමුත් භාවනාවක් තුළින් හෝ ධර්මදේශනාවක් ශ්‍රවණය තුළින් අලුතෙන් නැතිවන කෙලෙස් හඳුනා ගැනීමත් කෙලෙස් වලින් සිත නිදහස් වීමත් නිසා ඒ අවස්ථාවන් වල සිතට කයට යම් ප්‍රබෝධයක් පස්සද්ධියක් ඇති වේ. ගෞරවනීය සාමින්වහන්ස නිතර නිතර අනිමිත්ත தත්වයට පත්වන විට ඔබ වහන්සේ මාහට උපදෙස් දුන්නේ නොදන්නා තැනට අවදිවන්න කියයි. 2014 සිට ඉඳ හිට මේ ප්‍රභාෂර தත්ත්වය අත්විඳිමි. මෑතක සිට නිතර එතනටපත් වේ. ඔබවහන්සේ පැවසූ නොදන්නා තැනට අවදිවන තැන මේයි හැඟේ. ඒ නිවැරදිදයි තහවුරු කර දෙනසේක්වා. ඉදිරි මඟ හෙලිපෙහෙලි කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේ නොදන්න තැනට අවදි වෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මිකව මරණය. පරණ තිබුණු මතකයක් ඇත්තෙත් නැහැ. කොහෙට යනවද දන්නෙත් නැහැ. අතරමැද ඒ වෙලාවට විතරයි ශරීරය සැනසෙන්නේ. ඒ වෙලාවට විතරයි ශරීරය සමබර වෙන්නේ. හිත සමබර වෙන්නේ. ඒ නිසා කොහොම ඩීලර්නින් ප්‍රොසෙස් එක දැන් ඔකෝම හිතින් අයින් කරනවා. තියෙන කොහොම අයිතිවාසිකමුත් අයින් වෙලා අයින් කරුවට අයින් වෙන්නේ නැහනේ. අයින් වුණාට පස්සේ තේරෙනවා මැරිලා උපදිනවා වගේ අලුත් වෙන්න පුළුවන් ඕනේ තරම්. ඉතින් ඒක අභාග්‍ය සම්බන්ධ දෙයක්, බයක්, චකිතයක්, පාලුකම් දෝෂයක්, කලු කුමාර දිට්ටියක් කියලා ඉතින් පිළියම් කරන්න හදන්නයි, යොක අරස කරන්නයි දෙකම කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට සූදානම් මනසක් ඇති වුණා නම් අපි ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. මේ දේවල් කොහොමටත් දාලා යනවා. ඒ දාලා යන දේ දාලා යන්නේ ඉස්සරලා මනසින් ආධ්‍යාත්මිකවත් විඳිනවා. ඒ නිසා කියනවා ඒකට epistemological suicide කියලා. සීදීනස ගැනීම. ආධ්‍යාත්මික සීදීනස ගැනීම. ඉතින් ඒකට බෝම්බ බැඳකට පයින් මොනවද කියන්නේ suicide bombing වලට වගේ එකක් තමයි. ප්‍රබා කරන්න ඒක මම හරියට ගරු කරන්නේ. ඌ නම් පැන්නේ නෑ. ඌ කැදෑර පිසක් හැදුවා. මැරෙන්න ලෑස්ති. දැන් මේ දවස්වලත් කට්ටිය මරන ඕවා. ඉතින් අපි ලෑස්තිලා මේකට. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් කල්ලාතු දීලා දැම්මනම් ඕකේ. අය රණ්ඩු කරන දෙයක් නැහැ. ඒ නිසා මේ ආධ්‍යාත්මික සීදීනසා ගැනීමකට නැත්තම් මරණයකට සූදානම් වෙලා ඉන්න. එතකොට මායයක් පරදිනවා. මේ ඌ අදින්න හදනකොට ඥානන්දහමු කියනවා කඹේ අල්ලගෙන ඉඳලා පාට අතාරින්න. ඒතර මාර්ගේ පස්ස බිම එනවනේ කියලා. එච්චරයි ඌ කරන්නේ ඕක තමයි. ඊශත්ඥ හොල් මංගලා. <laughs> කරන්න දෙයක් නැහැ ඉතින් මොනව කරන්නේ. 13 ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ එක ගිහිගය තුල සක්මන් භාවනාවට සුදුසු පරිසරයක් හදා ගැනීමට සුදුසුද සාමාන්‍යයෙන් සක්මන් මළුවක හෝ ලනුපැදුරක දිග පළල කෙසේ විය යුතුද දෙවෙනි ප්‍රශ්නය සක්මන් කිරීමේදී කොතරම් වේගයෙන් කළ යුතුද තුන්වෙනි ප්‍රශ්නය කොපමණ වේලාවක් භාවනාවේ යෙදීම වඩා සුදුසුද ඊයේ බොරුවට මහා බලන්න ගිහිල්ලා කියලා අර පඩිය පල්ලේ වැටලා මූ කකුල තනිපර තුවාල කරගත්තා. මං කිව්වා පෙන්නපන් කියලා ඔය මේ සක්මන් භාවනාව. ඌ කිව්වා පෙන්නන්න විදියක් නැතුව කකුල තිදුනවල ගෙදර ගියාලු. දැන් මටයි කරදරේ. නිසා අද අපි බලාපොරොත්තු වෙමු සක්මන් භාවනාව පෙන්නන්න. ගීගේ කියන එක Taman හදා ගන්න අපායක්. මේ මේ මේ ලෝකේ ඕන තැනක කරන්න පුළුවන්. ගීගේ කියලා හදා ගන්නෙම අර ජීවිතේ මල් විහිම්පල් කියලා જાතිය තියෙන අන්නේ කට්ටිය. කොයි ගේකේ ගියදලත් ගෙදරක් අය ගෙදයක් නැහැ මේකත් ඒ වගේ ගියක් තමයි. ඒ ලේබල් දාන්න එපා. සක්මන් කරන හැටි, එළිය කරන හැටි, ගෙදර කරන හැටි ඔක්කොම ඒ වීඩියෝ පිටියේ තියෙනවා. අපි කකුල සනි වෙනකම් බලන් හිටියොත් වැඩේ වෙන්නේ නැහැ. අපි අද සක්මන් භාවනාවක පෙන්නපු වීඩියෝ පිටියේ ඒක වඩා කොයි කියන ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා. 14 වෙනි ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව අද දින හොඳින් පටලද්දී පරයන්ක භාවනාවට මා වාඩි වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. සමහර අවස්ථාවක මා සිතට බාහිර අරමුණු ඇතුළු වූ අතර එය සිතුවිල්ලක් යයි සිතා බැහැර කළෙමි. එසේ එම සිතුවිල්ල බැහැර වෙනවත් සමගම නැවත උදරයේ පිම්බීමක් නිරීක්ෂණය විය. එතෙන් පටන් හොඳින් පිම්බීම හැකිලිම දෙස බලා සිටි මට එකවරම නිල් පැහැ ජලාශයක රැලි නැගීමක් නිරීක්ෂණය විය. තත්පර දෙකකින් පමණ ඒ නැති විය. මදකට පසු නැවත මාහට උදරයේ හැකිලීම සහ නැවත පිම්බීම නිරීක්ෂණය කළ හැකි විය. මේ විනාඩි 50ක් පමණ කාලයක් පමණ මේ විනාඩි 15 50ක පමණ කාලයක පරයන්ක භාවනාවකි. භාවනාවේදී මාහට වරදක් සිදු වී ඇද්දැයි කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තමන්ට අර භාවනා කරගෙන යනකොට තිබිච්ච අසහන ගතිය, ආතති ගතිය අඩු වුණා නම් භාවනා හරි. කරන්න කරන්න අසහන ගතිය, ආතති ගතිය, සැක ගතිය, විචිකිච්ඡා ගතිය වැඩි වෙලා නම් භාවනා වැරදිලා. ඒ නිසා දෙවෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. එන්නේ එන්නේ සැහැල්ලුවක්, ආතති අඩුවීමක්, ශද්ධාව වැඩි වුණා නම් ඒකත් වார்த்தාවටත් දාන්න. ඒතර තමන්ටම තේරෙනවා මේ යන්නේ හිර වෙච්ච තැන ඉඳලා ලිහිල් වෙන තැනකට කියලා තේරෙයි. ඒක එන්න එන්න තමන්ට මේ ඉස්සල ඉස්සල නැති වුණාට එන්න එන්න තමන්ටම ඉස්සරහට යනකොට තේරෙනවා. දැන් ඒ තේරෙන මාරු අවස්ථාවේ ඉන්නේ. දිගට කරන්නේ ඒකට ප්‍රශ්න කායවත් අහන්න නැතුව තමන්ටම තේරෙයි. ඊට පස්සේ කාට හරි බය නැතුව කියන්න පුළුවන් තරමට ආත්ම විශ්වාසය ඇති වෙයි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නය පින්වත් සාමීන් වහන්සේ මා භාවනා කිරීමට ආධුනිකයෙක්. අද දින උදෑසන 4:15ට පමණ මා සක්මන් භාවනාව ආරම්භ කළා. මුලින් මම දැන් මෙතන යන ලෙසට සාමාන්‍ය වේගයෙන් සක්මනේ යෙදුණා. මද වේලාවක් යන විට විවිධ අරමුණු මනසට ගලා එමට පටන් ගත්තා. එවිට මා ඔසවනවා, තබනවා යනුවෙන් සිතමින් නැවත සක්මන පටන් ගත්තා. එවිට සක්මන සිදුවේ සෙමින්. මද වේලාවක් යන විට දෙනෙත් නොදැනීම අඩවන් වුණා. එසේම මනසට නිද්‍රාශීලී සාන්ත බවක් දැනුණා. ඒ ඊ타මාත්ම සැහැල්ලු සතුටුදායක මොහොතක්. මා සිතුවේ මට නිින්ද යනවා යන්වෙනුයි. නමුත් එම නිසා මා භාවනා ශාලාවේ ඇති බුදු පිළිමේ ළඟට සක්මන් කළා. ඉන්පසු නැවතුණා. එවිට ඊ타ම ප්‍රබෝධමත් ලෙස සිටියා. නිදිමතක් දැනුනේ නැහැ. නැවත පුරුදු පරිදි සක්මන ආරම්භ විට ශාන්ත ගතියක් සමග දෙනෙත් අඩවන් වුණා. එම අත්දැකීම මා මෙතෙක් ලැබූ සතුටුදායකම අත්දැකීමයි. එය අද දහවල් වැලිමළුවේදීත් එලෙසම නැතත් සාමාන්‍ය පරිදි දැනුණා. පින්වත් ඔබ වහන්සේගේ උපදෙස් මේ සඳහා පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ භාවනා නොකරපු කෙනෙක් නම් බණ අහපු නැති කෙනෙක් නම් නිදිමත කියලා තමයි හිතන්නේ. ඉතින් බුදි වෙනවා. භාවනා කරපු කෙනෙක් නම් බණ අහපු කෙනෙක් නම් බුදු වෙනවා. බුදි වෙනවා හරි බුදු වෙනවා දෙකෙන් එකයි තමයි වෙන්න තියෙන්නේ. ඒක කියන්නේ මැරෙන්න ඉස්සලා පොඩක් කරලා බලලා බුදු වෙනවාද බුදියනවාද කියන මේ කන ගාවින් යන්නේ. ওই දෙකම තියෙන භාවන මධ්‍යස්ථාන වල. ගෙදර ගියාම නිින්ද යන්නේත් නැහැ බුදු වෙන්නත් බෑ. මේ හැමෝම දෙකම තියෙන නිසා කරලා බලපු කෙනා දන්නවා ඒන දේ ඕනනම් බුදු වෙන පැත්තට දාන්න පුළුවන්. එහෙ නැත්නම් බුදියන පැත්තට දාන්න පුළුවන්. භාවනා නොකරපෙන්නාට එහෙම කරන්න බෑ. එයා දන්නේ ඔක බුදියනවා කියලා තමයි. ඉතින් ඒ ඒ උපදේශයෙන් තමයි අනුන්ට උපදෙස් දෙන්නේ. ඉතින් ඒ කෙනෙක් දෙන්න ලනු කෑවොත් ගොඩ එන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කළා Taman විසින් මේක තහවුරු කරගෙන තිබ්බොත් ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා සූදානම් ශරීරේ නිසා නැවත නැවත ඕක කරන්න කරනකොට තමයි තේරෙයි අපි මොනවද මේ ශරීරය ගැන දන්නේ අපි මොනවද මේ හිතාගෙන ඉන්නේ ඒක කොච්චර බොරුද හරිය පරිශීලනය කරලා බැලුවොත් සම්පූර්ණ වෙනත් අර්ථකථනයක් දෙන්න පුළුවන් 16 වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස දවසින් දවස පැයෙන් පැය භාවනාවේ විනස් අත්දැකීම් ලැබෙන විට වාර්තා කළ යුතු වන්නේ අවසාන පර්යන්කය හා සක්මන් වාරයේ අත්දැකීම්ද නැත්නම් සමස්ත දවසේ විශේෂ අත්දැකීම් පමණද? ප්‍රථම වතාවට සහභාගී වන බැවින් මෙම කරුණ තවම පැහැදිලි නැති බැවින් විස්තර කරන දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකාරෝ සතිය මෙහි අදහස කුමක්දයි නොතේරේ. සාමින් වහන්සේ පැහැදිලි කර දීමට හැකිනම් බොහෝ පිං. ඔබ වහන්සේට නැවත වතාවක් බොහෝ පිං. නිවනින්ම නිමෙත්වා. මේ ඒ කාලය ඇතුළත වෙච්ච හොඳම පරියන්කයත් හොඳම සක්මනත් විස්තරෙ කියන්නේ. ඔක්කොම සමස්ත වෙනවා නම් හොඳයි. නමුත් ඒ සටහන් කරන කාලය ඇතුළත විඳින ලද හොඳම පරියන්කේ තමයි හොඳම මේ තක්මනේ විස්තර ලිව්වොත් අල්ලගන්න පුළුවන්. ඒ කාර්යෝ කියන්නේ මොකද්ද කියලා මම පොඩි ආමරෙන් අහනවා ගිය පාරත් ඇහුවා දැන් මේ සැරේ හරියට කියයිද කියලා බලමු. අවසන් සනස. ඒක ඒ කාර්යෝ කියලා මෙතන අර කරත් රෝදයක මේ ස්වභාවයක් රවුමක් ඇඳලා පෙන්වන්නේ හරියට අපි ඇවිදිනකොට මෙතන ඉස්සලාම කකුල් විතරයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි ඇවිදිනකොට කකුල් විතරයි හෙලවෙන්නේ කියන එක. එතකොට කොන්දෙන් උඩ ප්‍රදේශයට මොකවත් වෙන්නේ කකුල් දෙකේ ඉනේ ඉඳලා පහළට කකුල් දෙකේ එකින් එකට වෙනස් වෙනවා. එතකොට මෙතනින් ඒකාරෝ කියලා කියන සමතක් කරේ මේ සක්මනේ කරන සක්මන කරනකොට තමන්ගේ බලය කකුල් ඇඟේ බලය යන කකුලට තමයි සතිය පිහිටවන්න ඕන කියන එක. කියන්නේ බලය සම්ප්‍රේෂණය වෙනවා කියලා ලොකු සනස මතක් කරන්නේ. ඒක අර තමන්ගේ කකුලේ ඇඟේ බර කොහොමද කකුලට යන්නේ ඒක සම්බන්ධයෙන් සිහියෙන් බලන එක සතියෙන් බලන එක සම්බන්ධයෙන් තමයි මේ මේක සඳහන් කරලා තියෙන කියලා මට මතකයි. ඔගේ පාට වැඩිය හොඳයි. මේ කතා කරන්නේ මේ තියෙන චිත්‍ර ගැන. ඒ චිත්‍රය එක පෙන්වන්න නගපු උදාහයක් අපේ යටිකය වැඩ කරන්නේ කරත්ත රෝදයක් වගේ. ඒ කරත්තරෝදේ එක කකුලයි එක වෙලාවට බර ගන්න. අනික කකුල වටේ කරගිලා ගිහලා ඊගාවට බර ගන්න ලෑස්ති වෙනවා. ඒක බර ගන්නකොට මේ කකුල වටේ ගිහිලා ලෑස්ති වෙනවා. අන්නේ බර ගන්න කකුලට සතිය යෙදවීමෙන් තමයි අපි අවිජින බවට සතිය දන්නේ. එතකොට අත් දෙකට යොදන්න එපා. බර ගන්න නැති කකුලට සතිය යොදන්න එපා. බරියේද අවධානය යොමු කරන්න ඕනේ බර ගන්න කකුලට. ඒක හරියට කරත්තරෝ දෙක නේමියේ ඉඳලා බොස්ගෙඩියට එක අරයක් දිගේ බලය සම්ප්‍රේෂණය කරනවා වගේ ඉතින් ඒ කාලේ හැටියට බුදුරජාණන්සේ දීපු උප්පරිම හොඳම නිදර්ශනයක් ඔය. අපි ඇවිද්දට ඇවිදින්නේ එක කකුලකින්. අපි බලයේ දෙන කකුල එක අරය. කරතරෝ දෙක අරයක් වගේ අන්න එකට හේතුව දණ්ඩ කියන එකයි තියෙන්නේ. මේ කෙටි විස්තරන ටිකක් ලොකු විස්තරයක් වෙලා මැද නිසා අපි යනවා ඊගා ප්‍රශ්නකට. 17 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. අවසරයි ගරු නායක ස්වාමින් වහන්ස. සක්මනේදී වැලිමලුවේදී එක්පසෙක තද හිරු රශ්මිය තිබූ අතර එය දෙපා වලට මෙන්ම මුළු කයටම රශ්මිය මැනවින් දැනුනි. අනෙක් අන්තයේ ඊතා සිසිල් ස්වභාවයක් තිබුණු අතර එහි සිසිල් සුඛදායී බව මුළු කයටම දැනුනි. මෙහිදී එක්වරම සිතට ආවේ කයට දැන්න මෙම සැපහා දුක අතර කයට දැනෙන මෙම සැපහා දුක නම් අන්ත දෙක අභියසයදී මාගේ සිත උපේක්ෂාව තුළ තිබිය යුතු බවයි. ලෝකයේ සෑම තැනකම අන්ත දෙකක් ඇති බවත් ඒ සෑම විටම අන්ත දෙක තුලින් සිත මිදිය යුතු බවත් හැඟිනි. ඒත් සමගින්ම නැවත සිත එසවීම තැබීම ගෙන යාම අරමුණ වෙත පැමිණියේය. මේ මේ ආකාරයට සිටීම උචිත අනුචිත බව පහදා දෙමින් নমස්කාර පූර්වකව ඉල්ලමි. ඔය ඉතින් අර අන්ත දෙක මාර්ගෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් එකට පටිච්ච සමුප්පන්න වෙන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත යුතු ආකාර ගොඩයි. ඒක තමන්ගේ චරිත ලක්ෂණ අනුව සිද්ධ වෙනවා. හැබැයි ඒක හිතවිල්ල ඉස්සර වෙන්න තියලා අත්දැකීම පච්චල් වෙන්න පහුවර දාන්න එපා. අත්දැකීම ඉස්සර වෙන්න තියලා ඒ අනුව එන හිතවිල්ල මොකක් හරි කමක් නැහැ. එහෙම නැතුව මේ කල්පනාවට වැටුනොත් අත්දැකීම පැත්තට යනවා. එතකොට අපි මනෝ විකාරයකට වැටෙනවා. ඒ නිසා ඒ හිතන දේ අර්ථකථනය දෙන දේ චින්තාමය ඥාන, අනුමාන ඥාන එන්න අරින්න දිගට අත්දැකීම අඛණ්ඩව යන්න අවසරයි ගරු සාමින් වහන්සේ මම නිවසේදී බුදුන් වැඳීමෙන් පසු දිනපතා මෛත්‍රී භාවනාව සමග බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍ය භාවනාවේ යෙදුනි. මෙම වැඩමුළුවට පැමිණි පසු සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාවේ යෙදුමි. මින්පසු දිගටම සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාවේ පමනක් යෙදීම ප්‍රමාණවත් දැයි ඔබ වහන්සේගෙන් මම ඊටා ගෞරවයෙන් අසා දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා. Tamanට ආතතිය අඩු වෙන්නේ මොකෙන්ද? අසහනය අඩු වෙන්නේ මොකන් මොකෙන්ද? හිර වෙලා තියෙන තැනකින් නිදහස් වෙන්නේ මොකද්ද? අන්න ඒ භාවනාව කරන්න. මේ බූරුවගේ පිටේ හකුරු පැටවෝ වගේ තියෙන භාවනා ක්‍රම කරපින්නගෙන ගියාට ඇති වැඩක් නැහැ. එකකින්වත් තේරෙන්න ඕනේ Tamanට සාන්තිය සැලසෙනවයි කිය. අසහනෙ අඩු වෙනවයි කිය. නිදහසක් ඇති වෙනවයි කිය. ඒක කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඔය තොගයක් තියාගෙන ඒ තොගෙන් කොයි එකද කරන්න ඕනේ කියලා දන්නේ නැති කාට තමයි බෞද්ධයයි කියන්නේ. උට ගොඩක් තියෙනවා. කොයි එකේ කණ්ඩත් දන්නේ නැහැ. දොඩම් කොට බදාගත්ත වගේ බදාගෙන ඉන්න එකක්වත් ගන්න බෑ. කතෝලික මිනිසුන්ට හරි මුස්ලිම් මිනිසුන්ට හරි දුන්නොත් එකමයි දන්නේ. උට දෙකක් නැහැ නේ ඔය කරනවා. බෞද්ධයාට මේක අහේතුවට හිටලා තියෙන්නේ. දන්නවා වැඩිකමයි තියෙන්නේ. ඒ නිසා තමන්න ලේසි උත්තරේ තමයි තමන්න සාන්තියක් දෙන, අසහනෙ අඩු වෙන, ආතතිය අඩු වෙන භාවනාවට යන්න. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ඒකට ලේසි වැඩේ බොන එක කියලා. ඉතින් මොකක්ද දෝෂේ? කුඩු ගහපන්. ආ හොඳයි ඉතින් ගහපන්. ඒකෙමත් හරි ආසාන්තිය අඩු වෙනවනම්. මේකෙදි එහෙම දෙයක් නැහැ ලද්දා මුදා නිබ්බුති පුඤ්ඤ පාන. මේ නිකන් හම්බෙනදී. එච්චරයි වෙනස. නැත්නම් අර ආතල් එකම තමයි මේකෙත් තියෙන්නේ. ආතල් එක දන්නේ නැත්නම් සෝරි. ඒ ඉතින් අර කරලා ඉවරලා ගියවල මම මෛත්‍රී භාවනා කරා ඊකට කර්ම කරුණා භාවනා ඊට පස්සේ මුත්තා භාවනා කරා ඊට පස්සේ අපේක භාවනා කරා ඊට පස්සේ ඒ ඔක්කොම කියනවා કોઈ එකෙන්වත් බුින්දක්වත් හෙල්ලිලා නැහැ කිසිම සාන්තියක් නැහැ නිසා මේ සාන්තිය හොයාගෙන සාන්තිදායක පැත්තට යන්න ඒ අනුව අපිට පාර කියලා දෙන්න පුළුවන්. එතකොට සමන්ටත් තේරෙනවනේ. ඒ නිසා කොයි එකද වඩා හොඳ කොයි එකද අසහනේ අඩු කරන්නේ අන්නේ පැත්තේ යන්න කියලා කෙටි උත්තර දෙන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය අවසරයි පූජනීය ස්වාමින් වහන්ස 24 වෙනිදා රාත්‍රී සක්මන් භාවනාව සමුහෙන් තොර මුලදී පියවර පහක් නිරීක්ෂණය කළෙමි. එහිදී දකුණු පාදයට වම් පාදයට වඩා සීතලක් දැනිනි. දෙපා දෙයටම පොළොවේ පටවි ගති දැනේ. පියවර 10ක් නිරීක්ෂණයෙන් දකුණු පාදයට වම් පාදයට වඩා තරමක උණුසුම් ස්වභාවයකින් යුක්ත විය. දෙපාදයටම පොළවේ ස්පර්ශයෙන් වේදනා දැනුනේය. පියවර 15ක් අගදී නිරීක්ෂණයෙන් දෙපායට පොළවේ වැලි ගැට ස්පර්ශය හා සාමාන්‍යයෙන් මු르දුවට දැනීම විය. විනාඩි 45ක් පමණ කාලය ගත විය. උදෑසන පර්යංකය 25 වෙනිදා උදෑසන පර්යංකය සාමාන්‍යයෙන් සතිමත් විය. සිය පිටුවා ගන්නට පුළුවන් විය. ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා. ඒකේ පර්යංකයේදීත් ඒ වගේ අරකේ වම් දකුණු වෙනස දකින්න වගේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස. අන්නේ විදිහට රසය, ඕජාව, ධර්ම කරුණු නිරීක්ෂණය කිරීම හරහා තමයි මේ ඉඳගත් එකේ ලාභය ලබන්නේ. නිරීක්ෂණය කරාටත් මධ්‍යක වාර්තාවේ ලියන්න ඕන. ලියනකොට ලියන කාණට ඉස්සරහට යනවා භාවනාව. එතකොට හරි පාර පෙන්ලා දෙන්න පුළුවන්. සක්මණේ පියවර 5ක් යන්න පුළුවන්, 6ක් කරන්න, 15ක් යන්න පුළුවන්, 16ක් කරන්න. කරන ගමන් බලන්න ඒ දැන්න වැලි පෑගෙන ගතිය උණුසුම් සිසිල් ගතිය වලට අමතරව තව මොන මොනවද දකින්න පුළුවන් කියලා අර පුළුවන් තරම් අහුලා ගන්න බලන්න. ඒ අහුලාගෙන ඒක වාර්තාවට දාන එක තමයි කරන්න තියෙන්නේ. ඒක පටන් ගන්නමත් තියෙනවා. දැන් දිශාගත වෙලා තියෙනවා. ඒ වගේ පරියන්කයටත් අන්නේ දැනුම දාන්න කියලා කියන්න පුළුවන්. විනාඩි 10ක් විතර තියෙනවා. මොකක් කෙරුවොත් හොඳයි කියලා දෙහිතෙන්. හරි. එහෙනම් අපි නවත්තන්නයි යන්නේ. එහෙම තමයි වැඩමුළු සංවිධානයෙන් මේ විධානය ලැබිලා තියෙන්නේ.